හොඳයි කල්යාණ මිත්‍රයනි හැමදිනාටම තෙරුවන් සරණයි. අපි අදත් එහෙමනම් සතියේ දිනයන්හි කරන ධර්ම සාකච්ඡා මාලාවට එකතු වෙමු. අද සතියේ සඳුදා දවස ඉතින් සඳුදා දිනයන්හිදී අපි අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයා එවනම් අපි කුරුණ වෙන බන්තේ ජිනාලංකාර යන්ගෙන් ධර්මය ඉගෙන ගැනීම සිදු වෙන්නේ. විශේෂයෙන්ම මේ වසරේ අපි නැවතත් පටන් ගත්ත ප ဋ ාණ දේශනාවන් ඉගෙන ගන්න ඉතින් පට්ඨාන ප්‍රකරණය. ඉතින් ඒ අනුව අද මේ තුන්වෙනි දේශනාවයි යෙදී තිබෙන්නේ. ඉතින් දැන් මම වැඩි වෙලා ගන්න නැතුව සීලම දලා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වක පිළිගනිමින් උන්වහන්සේට ආරාධනා කරනවා අපිට නැවතත් තථාගත ධර්මයේ පහදා දෙන්න ලෙස තිරුවන් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා උතුම් වූ ධම්ම රත්නයේට සංඝ රත්නයේට වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලෙන් තුනුරුවන් නමස්කාර කරන කිරීමේදී පහළ වූ කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් අදත් මේ ඉදිරිපත් වුණා වූ කාලයට අනුකූලව අපි මේ සාකච්ඡා වශයෙන් ගන්නා වූ සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කර ගන්නා වූ ධර්ම කොටස් අපේ පින්වත් හැම දෙනාටම හොඳින් සිහිය නුවණ යොදලා තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා සිහිය නුවණ පහළ වේවා යෝනිසෝ මනසිකාර්ය ඇති වේවා. හොඳින් මේ ගාම්භීර ධර්මයේ මෙනෙහි කරගෙන හැම දිනාටම නිවන් මාර්ගයේ සලසා ගන්නට හැකි වේවා මේ නිවන් මාර්ගය ප්‍රතිපදාවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්කම මේ වෙලාවේ මේ පින්වතුන්ට අපි යම්කිසි සිහිපත් ගැනීම සිහිපත් කිරීමක් සිහි ගැන්වීමක් කරනවා. අද සමහර වෙලාවට ටික කාලයක කියන්නේ අපි එක්තරා කාල යක් විතරක් අපි මේකේ මේ සාකච්ඡා පවත්වනවා මම මේ භාවනා වැඩසටහනක් ඉවර කරලා මේ අද හැන්දෑවේ තමයි ආවේ ස්ථානෙට වැඩම කරේ ඉතින් ඒකත් එක්ක අපි මේ ටිකක් ධර්මයේ කතා කරමු සාකච්ඡා කරමු මේ මම නිතර නිතර මේ පින්වතුන්ට මතක් කරන්නේ අපි මේ ප ဋ ාණ දේශනාව ප ဋ ාණ ධර්ම සාකච්ඡාව කිරීම සඳහා මූලික වශයෙන් දැනගත යුතු ධර්ම ටිකක් තියෙනවා ඒ ටික නැවත සිහි ගන්වා ගත යුතුයි අපි හැම දිනාටම පරමාර්ථ ධර්මයන්ගේ තිබෙන්නා වූ ස්වභාවය පරමාර්ථ ධර්මයන්ගේ තියෙන ස්වરૂපය වෙන වෙනම පැහැදිලිව දැනගන්න ඕනේ ඒවත් දන්නේ නැතුව මේකට බැස්සායින් පස්සේ අතරමං වෙනවා කියන එකයි මම මේ කරුණාවෙන් මතක් කරන්නේ. අනිත් එක තමයි ප්‍රත්‍ය ධර්මයන්ගේ තිබෙන ප්‍රත්‍ය ධර්ම 24ක් තිබෙනවා. ඒ ප්‍රත්‍ය ධර්මයනොත් අපි දැනගන්න ඕනේ. ඒ වගේම ඒවා බෙදී යන ක්‍රම ප්‍රත්‍ය ශක්ති ඒවත් දැනගන්න ඕනේ. ඊට පස්සේ තව එකක් තිබෙනවා ඒ වගේ සමායෝගය ඒකත් අපි දැනගන්න ඕනේ. ඉතින් මේ අද අපි මේ අවස්ථාවට ගනිමු මම මේ ඉස්සෙල්ලා කිව්ව ප ဋ ාණය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම ප්‍රත්‍ය කියලා කියන්නේ මොකක්දයි කියලා. ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාරක ධර්ම කියන එක. එතකොට උපකාර වීම වශයෙන් පවතින ධර්ම 24ක් ගැන කිව්වා. මේකට පාර කපා ගැනීම වශයෙන් තව කරුණු කෙටියෙන් මම කරුණු තුනක් විතරක් සිහිපත් කරනවා. ඒකට අදාළ වෙන තව තියෙනවා නම් දෙයක් කෙටියෙන් මතක් කරනවා. ඒ තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාර උපකාර වෙන ධර්මයේ ප්‍රත්‍ය කියලා කියන්නේ යමකට උපකාර වන ධර්මයට කියනවා ප්‍රත්‍ය කියලා. මේ ලෝකයේ භාවිතා කරනවා මේ මේ ඔය ප්‍රත්‍ය හේතු කියන එක එක අදහසකින්. ඒ කියන්නේ මට මේ මේ දේ කරගන්න මේ මේ දේවල් මේ හේතු ප්‍රත්‍ය වුණා. ඊළඟට මෙයා ප්‍රත්‍ය වුණා, මෙයා උපකාර වුණා, මෙයා හේතු වුණා කියලා එහෙම ලෝකයේ ව්‍යවහාර භාෂාවේ කියනවා අපි කතා කරන විදියක් තියෙනවා. හැබැයි මේ ප්‍රත්‍ය ගැන කතා කරන උට ඒකම නෙවෙයි අපි ඉදිරිපත් කරගන්නේ. ඒවා ඒ ලෝකයේ ව්‍යවහාර කරන හැටියට නෙවෙයි මේ ප්‍රත්‍ය ධර්ම ගලපන්නේ ඊට වඩා සිවුම්ව කියාවු විශේෂිත කරුණු අල්ලාගෙන තමයි කතා කරන්නේ. එතකොට ප්‍රත්‍ය කියලා කියන්නේ යම්කිසි දෙයකට උපකාර වන්නා වූ උපකාර කරන්න පුළුවන් වන ධර්මයට. එතකොට හ්ම් අනිත් දැන් ප්‍රත්‍ය වල තිබෙනවා මෙහෙම එකක් යම්කිසි දෙයක් මේක හොඳට මතක තියාගන්න යම්කිසි දෙයක් උපදින්ට යම්කිසි දෙයක් ඇතිවෙන්න හටගන්න උපකාර වන්නා වූ දෙයට ප්‍රත්‍ය කියලා කියනවා ඉපදුනා වූ දෙයක් හටගෙන තිබෙන්නා වූ දෙයක් පවතින්ට උදව් වෙන උපකාර වන ගතියට ප්‍රත්‍ය ධර්මයේ කියලා කියනවා යම්කිසි දෙයක් හටගෙන ඒ වර්ගයේම දේවල් ඉස්සරහට පරපුරක් හැටියට, පේලියක් හැටියට, પરම්පරාවක් හැටියට පවත්වාගෙන යන්නට හේතු වෙන උපකාර වන දෙයට කියනවා ප්‍රත්‍යධර්ම කියලා. ඔය මේ ලෝකයේ කිසිම දෙයක් ප්‍රත්‍යයෙන් හටගත්ත නැති දෙයක් නැහැ. අපි මේ කතාව කරනකොට සිහි ගන්වා ගන්න ඕන, සිහි තියා ගන්න ඕන ලෝකයේ කිසිම දෙයක් ඒක එක හේතුවකින් හටගත්ත දෙයක් නොවේ කියන එක. ගොඩාක් හේතු ඇතුව තමයි හටගෙන තියෙන්නේ. මේකේ කරුණු තුනක් අපි කියනවායි කියලා කිව්වා. ඒ තමයි ප්‍රත්‍ය ධර්මය ඒ වගේම ප්‍රත්‍ය උප්පන්න ධර්මය අනිත් එක පත්‍යනීක ධර්මය. ධර්ම තුනක් තියෙන එකක් තමයි ප්‍රත්‍ය ධර්මයේ ප්‍රත්‍යය ප්‍රත්‍යෝපන්නය ප්‍රතිනීක ඒක තේරුම් ගන්නට මේ විදිහට ප්‍රත්‍ය කියලා කියන්නේ එකක් ප්‍රත්‍ය උප්පන්නේ කියලා කියන්නේ එකක් සත්‍යනීකී කියලා කියන එකක්. ඒක පාලියෙන් කියන්නේ පච්චය, පච්චය උප්පන්නය, පච්චනීකය. පච්චය කියලා කියන්නේ ප්‍රත්‍ය කියලා කියන්නේ යම් කිසි දෙයක්කට උදව් වෙන උපකාර වන දේ. අනිත් එක පත්‍ය උප්පන්නේ කියලා කියන්නේ යම්කිසි උපකාරයක් ලබාගෙන හටගෙන මතුවෙලා ඉපදිලා ඉපදිච්ච දේ. උපකාර වෙන්නා වූ දෙයට ප්‍රත්‍ය කියලා කියනවා උපකාරී ලබාගෙන මතුවෙලා ඇතිවෙලා පහළ වෙලා තිබෙන දෙයට කියනවා ප්‍රත්‍යুৎපන්නේ කියලා. අනිත් එක තමයි පත්‍යනීකී කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන් තිබුණාට ඒවා හේතු වෙලා හටගන්නේ නැති ඒවා. ආන්න ඒකට කියනවා ප්‍රත්‍යනීක ධර්ම කියලා. ওই විදිහට තුනක් තිබෙනවා. ප්‍රත්‍යය ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ප්‍රත්‍ය වෙලා හටගන්නේ නැති දේවල්. ඒකට මේ විදිහට උදාහරණයක් කියන්න පුළුවන්. වතුර දැම්මම වතුර පිටිවලට වතුර දැම්මම එකතු වෙනවා. මැටිවලට වතුර දැම්මම එකතු වෙනවා. මොනාහරි කුඩකට වතුර දැම්මෙන් පස්සේ ඒවා එකතු වෙන ගතියක් තිබෙනවා. දැන් පස් කැට ටිකක් තියෙනවා. ඒ පස් කැට ටිකට වතුර දැම්මයින් පස්සේ ඒක දිය වෙලා යනවා. එතකොට පිටි වලට වතුර දැම්මයින් පස්සේ ඒවට ඒවා දිය වෙලා යනවා. සීනි වලට වතුර දැම්මාම ඒක දිය වෙලා නැති වෙලා යනවා. හැබැයි එතකොට තියෙනවා වතුලේ තිබෙනවා අනිත් ඒකට හේතු වෙලා ඒක දිය කර හරින මුදා හරින ගලවන දියාරු කරන ගතිය. එතකොට මේ වතුර ප්‍රත්‍ය වගේ. අර දියාරු වෙලා යන ගතිය දේවල් ප්‍රතිඋප්පන්නේ වගේ. මේ වතුර අපි ගල් ගොඩකට දැම්මම ඒ ගල් ගොඩේ අර පිටි වගේ එකතු වෙන්නේ නැහැ. ඒ වගේම ගල් ගොඩ දියාරු වෙලා යන්නේ නැහැ. ගල් කැට ගොඩක් අරගන්නවා. ඒ ගල් කැට වලට අපි වතුර දානවා. වතුර දැම්මම පස්සේ අර පස්දිය වෙනවා වගේ මැටි දිය වෙලා යනවා වගේ ඒවා දිය වෙන්නේ නැහැ. වෙන් වෙන්නේ නැහැ. අන්න එහෙම ගති ස්වභාවයක් තියෙනවා. මේ ප්‍රත්‍ය පත්‍ය නීතිය කියලා කියන්නේ ඕන්න ඔය වගේ දෙයක්. ප්‍රත්‍යය ප්‍රත්‍යෝප්පන්නේ පත්තිනීකේ කියලාගේ පත්තිනීක කියලා කියන්නේ හේතුව තිබුණාට අර ගල් වතුර තිබුණාට ගල් ඒ වගේ දිය වෙන්නේ නැතුව වගේ වතුර දැම්මාට ගල් එකතු වෙන්නේ නැතුව වගේ ප්‍රත්‍ය ධර්ම තිබුණාට ඒ වගේ හටගන්නේ නැති දේවල් වලට කියනවා පත්තිනීක ධර්මයේ කියලා. ඊළඟට තියෙනවා මේ තව කරුණු ටිකක් අපේ හිතේ තියෙන්න ඕනේ ඒ තමයි සිත කියන එක, චෛතසික ධර්ම කියන එක, රූප කියන දේවල්. මම ගොඩවල් පහක් කියලා දුන්නා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, ප්‍රඥප්තිය කියලා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, ප්‍රඥප්තිය. මේකෙන් චිත්ත, චෛතසික, රූප කියන ධර්ම ගොඩවල් තුන පරමාර්ථ ධර්මයේ හැටියට ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගන්න දේවල්. ඒ කියන්නේ සිත හටගන්න ප්‍රත්‍ය ධර්ම ඕනේ. චෛතසික ධර්ම හටගන්න ප්‍රත්‍ය ධර්ම ඕනේ. රූපය හටගන්න ප්‍රත්‍ය ධර්ම ඕනේ. හැබැයි නිර්වාණ ධාතුව ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගන්න එකක් නෙවෙයි ප්‍රඥාක්තිය කියන එකත් ඔය ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගන්න එකක් නෙවෙයි. ඒක නිසා නිර්වාණේ ප්‍රඥාප්තිය වෙනම බෙදී යනවා. චිත්තචෛසික ධර්ම ප්‍රත්‍ය ධර්මයේ හැටියට බෙදී යනවා. ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගන්න දේවල් හැටියට ඒවා වෙන් කරලා කතා කරනවා. ඊළඟට මේ මේකේ මේ යම්කිසි දෙයක පිටපැත්තේ තිබෙන්නා වූ ගුණයයි ඒගේ අභ්‍යන්තරයේ තිබෙන්නා වූ ගුණයයි කියන දෙය හරිම වෙනස්. ඒ කියන්නේ ඒකේ හරියට කියනවා නම් බෙහෙත වගේ. බෙහෙතක් බෙහෙතක් ගත්තම ඒ බෙහෙත ඇතුලේ තිබෙනවා බෙහෙත් කරලක් හරි වතුරක් හරි කසායක් හරි තිබුණම ඒ බෙහෙත කියලා අපි නම් කරනවා. කසාය බෙහෙත. ඊළඟට පෙත්තක් බෙහෙත. නමුත් මේ බෙහෙත ඇතුලේ තිබෙනවා එක්තරා ಗುಣ විශේෂයක් ඒක අර බේත් වතුරේ හරි පෙත්තේ හරි යට තියෙන එකක්. ඒකෙන් තමයි ලෙඩේ සනීප වෙන්නේ. ලෙඩේ ඇරෙන්නේ. ඒ නිසා මේ බෙහෙත් වතුරක දියරයක තිබෙන්නා වූ ඒ ඖෂධීය ගතිය වගේ තමයි ප්‍රත්‍ය ශක්තිය කියන එක. අර බෙහෙත වගේ තමයි ප්‍රත්‍ය කියන එක. ධර්මයක් තිබෙනවා ඒ ධර්මය ඇතුලේ ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමයි බලය තියෙන. යම්කිසි උපකාරක ධර්මයක් තිබෙනවා. ඒ උපකාරක ධර්මයේ ඇතුලේ උපකාර වෙන්න පුළුවන් විදිහේ උපකාරක ධර්ම ශක්තියක් තියෙනවා. උපකාරක ධර්මයයි උපකාර වෙන ධර්ම ශක්තියයි එක තැන තියෙන දෙකක්. බෙහෙතයි බෙහෙතේ ගුණයයි කියන එක එක තැන තියෙන ධර්ම සාධ දෙකක්. අපි ගන්නේ අපි වෙද මාත්‍යෙක් ගාවට ෆාමසි එකට ඔයාට හරි ගිහිල්ලා ගන්නේ ලබා ගන්නේ බෙහෙත්. හැබැයි ඒ බෙහෙත ඇතුලේ ශක්තියක් තියෙන අපි ශක්තිය නෙවෙයි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ බෙහෙත්. බෙහෙත් ඉල්ලුවාම බෙහෙත ඇතුලේ ශක්තියක් තියෙනවා. ඒක නිසා උපකාරක ධර්මයි උපකාරක ධර්ම ශක්තියයි කියලා කියන්නේ දෙකක්. මේ විදිහට ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය ශක්තිය කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. මේ තව එකක් තියෙනවා මේ මේකත් මීට ඉස්සෙල්ලා මතක් කරලා තිබෙනවා මේ අපි ගිනි කූරක් පත්තු කරාම ඒ ගිනි කූරේ තිබි දැලෙනවා දැල්ලක් ගිනි කූරේ ගිනි දැල්ලක් හට ගන්නවා ඒ ගිනි දැල්ල පාටයි කහ පාටයි අයිනක රතු පාටයි රාමේ දම් පාටයි ඉතින් මේ ගිනි දැල්ල ඒ ගිනි දැල්ලේ පාට එකක් නමුත් ඒක ඇතුලේ තිබෙනවා දවන ශක්තියක්. අන්න ඒ වගේ. ගින්දර දැවි දැවි යනවා දැල්ල ඇතුලේ පත් වෙන ගතිය තියෙනවා. මේ දවන පුච්චන ගතියයි ගිනි දැල්ලයි කියන්නේ දෙකක්. ඒ වගේ ප්‍රත්‍ය ධර්මයේ තිබෙනවා ප්‍රත්‍ය ධර්මයේ ඇතුලේ ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ඒ ප්‍රත්‍ය ශක්තියෙන් තමයි ප්‍රත්‍ය ශක්තිය තමයි අනිත් ඒකට උපකාර වෙන්නේ. ඒක නිසා ඒ කරුණු ටිකත් අපි දැනගන්න ඕනේ ක්‍රමානුකූලව. මේ ඊළඟට තියෙනවා මේ අපි කිව්වා ගේ පාර තියෙනවායි කියලා ප්‍රත්‍ය ධර්ම 24ක් කියවෙන්නේ මේ විදිහට මේකට මේ මේ ප ဋ ාණය ගැන කතා කරන්න තිබෙනවා අපි දැනගත යුතු ඔය සිත් දැනගන්න ඕනේ චෛතසික දැනගන්න ඕනේ රූප දැනගන්න ඕනේ නිර්වාණය දැනගන්න ඕනේ ප්‍රඥාක්තිය දැනගන්න ඕනේ ඊළඟට තිබෙනවා අභිධර්ම සංගණී ධම්ම සංගණී ප්‍රකරණයේ තිබෙනවා තිකමාතිකාවේ කියලා ඒ කියන්නේ සියලුම ධර්මයන් ගොඩවල් තුනකට තුනකට කඩාපු කොටස් කරලා විස්තර කරන්නා වූ මාතිකා තුනේ තුනේ මාතිකා තියෙන 22ක්. ඒ ටික මාතිකා ටිකක් දැනගන්න ඕනේ. ඊළඟට තියෙනවා මේ ධම්මසංගණියේම තියෙනවා මාත්‍රිකා දෙක දෙක දෙක දෙක අරගෙන කතා කරපු විස්තර කරපු පද තියෙනවා 100ක්. ඒ ටිකක් දැනගන්න ඕනේ. ඊළඟට තියෙනවා මේ ප්‍රත්‍ය ධර්ම ටික 24ක් තියෙනවා. ඒ ප්‍රත්‍ය ධර්ම ටික දැනගන්න ඕනේ. මූල කාරණයක් හැටියට, මූල හේතුවක් හැටියට හේතු ප්‍රත්‍ය වශයෙන් උපකාර වන ධර්මයි. අරමුණු වීම වශයෙන් අරමුණක් හැටියට උපකාර වන ධර්මයි. ඒ වගේම චිත්තචෛතසික ධර්මයන් එකට ගිහිල්ලා ක්‍රියාත්මක වීමේදී ප්‍රධානත්වයේ දරාගෙන අධිපති භාවයෙන් උපකාර වන්නා වූ ධර්මය. ඊළඟට හිතක් පහළ වෙනකොට ඒ හිතට මේ දැන් තිබෙන්නා වූ හිත ඊළඟ එකට අර උපකාර වෙනවා ඒ ධර්මයේ දෙමව්පියෝ නිසා දරුවෝ, ඒ දරුවෝ නිසා තව දරුවෝ, ඒ විදිහට හිත මේ දැනට තියෙන හිත නිසා තව හිතක්, ඒ හිත නිසා තව හිතක්, ඒ නිසා තව හිතක්. ඒ විදිහට උපකාරන ඉස්සෙල්ලා ඉස්සර වෙලා ඇති වෙලා තියෙනා වූ හිත් පසුපසු හිත් වලට උදව් වෙන උපකාර වෙන ගතිය තේරුම් ගන්න ඕනේ. ඒ උපකාර වීමේදී වෙන එකට ඉඩ නොදී ගැළපෙන්නා වූ හිතක්ම පහළ වෙන්න උපකාර වෙන්නා වූ ගතිය තියෙන්න ඕන සමානතරපත්තිය. ඊළඟට එකට පහළ වීම වශයෙන් ඕ පහළවන්නා වූ සහජාත උපකාරක ධර්මයේ එකට ඉපදිලා ඕනෝන්ට උදව් උපකාර කරගන්නා වූ අන්‍යෝන්‍ය උපකාර වීම ප්‍රත්‍ය ධර්මයේ ඒ වගේම විශේෂයෙන්ම යංකෂ ධර්මයක් හටගන්නකොට ඒකට භූමියක් වශයෙන් ඉදිරිපත් කරන නිශ්චය ධර්මය. ඊළඟට භූමිය වුණත් විශේෂ භූමියක් බවට පත්වන උපනිෂය ප්‍රත්‍ය ධර්මය. ඊළඟට තියෙනවා ඉස්සර වෙලා හටගත්ත දේවල් පස්සේ එකට උපකාර වෙන උපකාරක ස්වභාවය. සමහර ඒවා තියෙනවා පස්සේ පහළ වෙලා ඉස්සර වෙලා හටගත්ත දේවල්ට උදව් වෙන උපකාර වෙන ගතිය තියෙනවා. අනිත් එක තමයි එක දෙයක් පහළ වුණායින් පස්සේ පසුපසු පහළ වෙන්නා දේවල්ට පහළ වෙන්න හරියට ලේසි ගතියක් ඇති කරන ආසේවන උපකාරක ධර්මයේ. ඊළඟට තියෙනවා අවස්ථා භේදයක් ඇතුව දැන් ඒකට ඒ කියනවා දැන් මෙතන ශක්තියක් හැදුනොත් එහෙම ඒ ශක්තියෙන් ගොඩනැගිච්ච දේ තවත් තැනකදී තවත් වෙනම ශක්තියක් හැදියට අවස්ථා ප්‍රභේදයකින් වෙන් වෙලා උපකාර වෙනවා නැවත එකක් හටගන්න එකට කියනවා කර්ම වශයෙන් උපකාර වන ධර්මය කියලා. කර්මයක් ඇති වුණාන් පස්සේ ඒකේ ප්‍රතිඵලයක් ඇති වෙනවා ඒකට කියනවා විපාක වශයෙන් උපකාර වන ධර්මය කියලා. ඒ වගේම තමයි දෙයක් හටගන්නටත් පවතිනටත් ආහාර වශයෙන් උපකාර වන ධර්මය. ඒ පාලවීමේදී ප්‍රධානත්වය අරගෙන ඉන්ද්‍රිය වශයෙන් උපකාර වන්නා වූ ධර්මය. ඊළඟට තියෙනවා ධාන ධර්ම හැටියට ධානයකදී උපකාර වන්නා වූ ධර්ම ස්වභාව ප්‍රත්‍ය ධර්මය. ඊළඟට තියෙනවා හොඳ පැත්තට හෝ නරක පැත්තට පාර කපලා දෙන්නා වූ මාර්ග උපකාරක ධර්මයි. ඊළඟට තියෙනවා සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාර වන ධර්මය යමක් හටගන්ට දෙයක් පහළ වෙලා අයින් වීම වශයෙන් උපකාර වන ධර්මය තියෙන බවෙන් උපකාර වන ධර්මයේ නැතිවීමෙන් උපකාර වන ධර්මය කරුණ ධර්මයේ අයින් නොවීමෙන් උපකාර වන ධර්ම කියලා 24ක් තියෙනවා. ඒ ධර්ම 24 අපි දැනගෙන තියෙන්න ඕනේ. දැන් මේ ප්‍රත්‍ය ධර්ම කතාව තියෙන්නේ ඇත්තට වශයෙන්ම ප්‍රත්‍ය ධර්ම කතාව තියෙන්නේ මේ 24. හේතු ප්‍රත්‍යය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අනන්තර, සමානන්තර, සහජාත, අන්‍යෝන්‍ය නිස්සේ උපනිස්සේ පුරේජාත පස්චාජාත ආශේවන කම්ම විපාක ආහාර ඉන්ද්‍රිය ඥාන මග්ග සම්පයුත්ත විප්‍රයුත්ත අත්තිනත්ති විගත අවිගත කියන මේ කියන 24 තමයි ඇත්තටම ප්‍රත්‍ය ධර්මයන් කතා කරන්න තියෙන මාතෘකාව. මාත් ප ဋ ාණේ ওই ටික තමයි කියවෙන්නේ. හැබැයි මේකට බැස්සම අර අරව නැතුව සිත් දැනගන්නේ නැතුව චෛතසික දැනගන්නේ නැතුව රූප දැනගන්නේ නැතුව නිවන දැනගන්නේ නැතුව ඊළඟට මේ ප්‍රඥප්තිය දැනගන්නේ නැතුව තිකමාතිකාව හඳුනා ගන්න නැතුව දුකමාතිකා ස්වභාව ධර්මයන් දැනගන්නේ නැතුව ඊළඟට මේ ඒ වගේ තිබෙන්නා වූ ස්වરૂප දැනගන්න නැතුව මේ 24 කතා කරන්න අමාරුයි. අනිත් එක තමයි චෛතසිකද මේ චිත්ත වීති දැනගෙන තියෙන්න ඕන. චිත්ත වීති. මේ අපේ සමහර පින්වතුන්ට චිත්ත වීති පිළිබඳව චෛතසික ධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. සමහර කෙනෙකුට ටිකක් ඒකේ අඩුපාඩු ගතිය තියෙනවා. ඒක නිසා මීට පෙර කියපු දේශනා කරපු දේශනාවන් අහලා ඒවා තුලින් තමන්ගේ ඒ අවබෝධය තව ටිකක් හොඳට හදාගන්න කියලා අපි කරුණාවෙන් මතක් කරනවා. ඊළඟට මේ අපි මේ මේ මෙතන ඉඳලා අපි සාකච්ඡා කරමු මේ පින්වත්තුන්ගේ ඒ තියෙන අපි කියපු කරුණු සම්බන්ධයෙන් තියෙන උන්වහන් තියෙනවා ඉදිරිපත් කරන්න. ඒකට අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ. හොඳයි අපි කල්යන මිත්‍රයන් කියමු. එහෙනම් ස්වාමීන් වහන්සේ අද කරපු දේශනාවත් ඒ වගේම මේක පෙර කරන දේශනාවත් මේ ප ဋ ාරියට අදාළව යම් කිසි කොටසක් තියෙනවා නම් නැවත වරක් මතු කරලා දැනගන්න ඒකට අවස්ථාවක් තියෙනවා දැන් තේරුම් ගන්නයි. අවසරයි සම්මානන්ත වහන්සේ පැහැදිලි කර දුන්න විදිහට අද අද කතා කරපු දේවලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සම්මානන්ත මට අහගන්න වහන්සේ සඳහන් කළා මේ නිර්වාණ ධාතුවත් ප්‍රඥාත්‍යත් ප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැ. ඒක උසන්ස ඒ දෙක අපිට ප්‍රත්‍ය නීක ධර්ම විදිහට ගන්න පුළුවන් ස්ථානට අවසරයි. සමහර ප්‍රත්‍ය ධර්ම 24න් සමහර ඒ වගේ යටතේ ප්‍රත්‍යනීක වෙනවා. එහෙමයි ගන්න තියෙන්නේ. හැම එකෙම නෙවෙයි සමහර දේවල් වලදී ප්‍රත්‍යනීක වෙනවා. ඒක හරියි. ඒ කියන්නේ තමයි සත්‍ය නීච ධර්ම කියන්නේ ඒ ඒ සත්‍ය එක එක ප්‍රත්‍ය වලට සාපේක්ෂව කියන ඒක ප්‍රත්‍ය වල සාපේ දැන් අපි හිතමු හේතු ප්‍රත්‍ය කියලා හේතු ප්‍රත්‍ය දිහා බැලුවන් පස්සේ හේතුවකින් හටගන්න උපකාර හේතුවක් හට හේතුවක් ඇති වෙලා හටගන්න ධර්ම අපි හිතමු දැන් 24ක් තියෙනවනේ ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍ය ධර්ම 24 යනකොට මේ මුලින් ගමු හේතුප්‍රත්‍ය කියලා හේතු කියලා කියා හේතුප්‍රත්‍ය වශයෙන් ගත්තාන් පස්සේ නිවන කියන එක හේතුවෙන් හටගන්නා වූ දෙයක් නෙවෙයි. එතකොට ඒ කාරණේ යටතේ මේ නිවන දැන් චෛතසික ධර්ම තියෙනවා හේතුවෙන් හටගන්න හේතු ධර්ම තියෙනවා හේතුවෙන් හටගන්න රූප ධර්ම තියෙනවා හේතුවෙන් හටගන්න ඉතින් ඒ ධර්මය යටතේ කතා කරනකොට නිවන හේතුවෙන් හටගන්න එකක් නෙවෙයි ප්‍රඥාත්තියක් හේතුවෙන් හටගන්න එකක් නෙවෙයි. ආන්න ඒක නිසා ඒ මාතෘකාව යටතේ කතා කරනට ඒක අයින් වෙනවා. ඒ වගේ තවත් තැන් තැන්වල තිබෙනවා එහෙම හේතු ප්‍රත්‍යයෙන් කතා කරනට ඒවා ඒ දෙක අයින් වෙනවා. තේරුම් ගන්න. වම් පින්සන්න. තේරුම් ගන්න. සරණ සරණයි ස්වාමීන් වහන්සේ අපි දැන් මෙතන ඇත්තටම මේ පළවෙනියට ගත්තාම මේ හේතු කියන එක දැන් <clears throat> එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරන හේතුව කියන අර්ථය නෙවෙයි මේ අභිධර්මයේ තුලදී හේතු කියලා කතා කරන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ කියන චෛත්‍යිකේ 6 කියන එක අපි මතක තියාගන්න වෙනවා නේද ස්වාමීන් වහන්සේ සරණ සරණ අනිවාර්යයෙන්ම එහෙම හිතේ තියාගන්න වෙනවා මේ කතාවට එනකොට හේතු කියන වචනේ දැන් ප ဋ ාණය ගැන කතා කිරීමේදී හේතු කියන ප්‍රත්‍ය ගැන කතා කරනකොට නම් අර ලෝකේ කතා කරපු හේතු කතා ඊළඟට අපි ඔය එදිනදා ජීවිතයේදී කතා කරපු පාවිච්චි කරපු හේතු කතා අපි ඔෆිස් එකේදී මේ අපේ ගමේදී රටේදී කතා කරපු ඒවා මේකට ගැළපෙන්නේ නැහැ. ඒවා ලෝක ව්‍යවහාරයේ හැටියට ඔය හේතු කියන වචනේ අපි අපේ ප්‍රයෝජනය සඳහා යොදාගත්ත දේවල් මේක වෙනම මාතෘකාව. ප ဋ ාණේදී හේතු කියන වචනේ යම් කිසිදෙනක ඇහුනොත් ඒ ඒ කියන්නේ ධර්ම කරුණු හයක් කියනවා. ධර්ම කරුණු හයක් ඒ තමයි ප්‍රත්‍ය උප්පන්න ධර්ම තිබෙනවානේ. ප්‍රත්‍යයෙන් හටගත්ත හට ගැනෙන ධර්ම හටගත්ත ධර්ම. ඒවා හට ගැනීම සඳහා මූලික කාරණයක් හැටියට මූලික හේතුවක් හැටියට ප්‍රධානත්වයෙන් මූල භාවයෙන් හේතු වන જાතියක් තියෙනවා ඒ හයක් තියෙනවා ඒවා ඒ හයට තමයි හේතු කියන වචනේ දාලා තියෙන්නේ ඒ තමයි ලෝභ හේතුව දෝෂ හේතුව, මෝහ හේතුව, අලෝභ හේතුව, අදෝෂ හේතුව, අමෝහ හේතුව කියන ධර්මතා 6. මේ තමයි හේතු. ඒක නිසා මූල භාවයෙන් ප්‍රධාන මූල භාවයෙන් මූල කාරණයක් ඇටියට උපදව වෙන හේතු වෙන කරුණු මේ ටික මතක තියෙන්න ඕනේ. ඒක විශේෂයි. තේරුම් ගන්න. අනාස අවසරයි මට තව පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා තමයි ඔබ වාසනේ කලින් සඳහන් කරන එක දන්නේ නැහැ. සනත මෙතන දැන් මේ ප ဋ ාණ ගැන කතා කරන අනන්ත ණය සමන්ත ප ဋ ාණ කියන සඳහන් කරනවා. එතකොට මේ ඔබ වහන්සේ සඳහන් කළා දැන් මෙතන මේ අපි මේ ඉගෙන ගන්න අවස්ථාවේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රත්‍ය ධර්ම 24ක් කියලා ගන්න. එතකොට මේ ප්‍රත්‍ය ධර්ම 24ට අමතරව තවත් තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත ප්‍රත්‍ය ධර්ම තියෙනවද නැත්නම් මේ ප්‍රත්‍ය 24 ඒ අනිත්කුත් ප්‍රත්‍ය ධර්ම වලින් ප්‍රධාන වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන ධර්ම කොටාසේ පමණක් උසන්නා තවතරයි. මේකේ තියෙන්නේ මූලික වශයෙන් දේශනා කළ තියෙන ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍ය ධර්ම හැටියට හඳුනාගෙන දේශනා කළ තිබෙනා වූ 24ක් තියෙනවා. ඒ 24 එක එක තාලෙට ගිහිල්ලා හැඩ ගැන්විලා බල ගැන්විලා වැඩ කරන වැඩ කිරිලි අනන්තයි. දැන් මේ මුහුදේ වතුර තියෙනවා. ඔය මුහුදේ වතුර ටික අපි ගත්තොත් එහෙම මුහුදේ වතුර ඒ වතුරමනේ. ඒ වතුර වලින් හැදෙන රළ අනන්තයි. ආන්න ඒ වගේ මේ ප්‍රත්‍ය ධර්ම 24 මෙහෙම වුණාට මේ ප්‍රත්‍ය ධර්ම 24 කෙටි කරලා කිව්වට මේකට අන්තර්ගත වෙලා තියෙන චිත්ත, චෛතසික, රූප ඕවා එකතු වෙලා එහෙට මෙහෙට රැලි වශයෙන් හැදිලා ඊට පස්සේ කර්ම වශයෙන් හැදිලා ධාන වශයෙන් හැදිලා ලෝක වශයෙන් ඌවා හැදෙන හැදිලි ඒවා කෙලවරක් නැහැ. ඒ වගේ ඒවා සෙට් වෙන තාලේ කෙලවරක් නැහැ. දැන් බලන්න මේ ඔය මේ වතුර තියෙන දැන් අපි වතුර වලින් නිෂ්පාදන හදනවනේ මූලික වතුරනේ තියෙන්නේ දැන් මේ මූලික වතුර වලින් කෙරෙන වැඩයි හැදෙන දේවලුයි හිතලා බලන්න. කෙරෙන වැඩයි හදන දේවලුයි. කොච්චරක් තියෙනවද? වතුරෙන් මිනිස්සු බොනවා, පිපාසයේ සංසිඳවනවා, මිනිස්සු නානවා, පිරිසුදු කරනවා, කුඹුරු හදනවා. ඒ වගේම ගොයන් හදනවා, පැලවලට දානවා, වාහන හෝදනවා, ඒ වගේම ගංගාවල ගලාගෙන යනවා, ගම් වතුර හැදෙනවා. ඊළඟට ඇස වශයෙන් අපිට ඒවා ලැබෙනවා. ඒ වගේම මේ බීම જાති ගත්තොත් එහෙම මොන වගේ දේවල් හදනවද මේ වතුරේ. ඒ වගේ මූලික ධර්මය එකක් වුණාට ඒවා වැඩ කරන වැඩ කිරිලි. ඒවා සංයෝග වෙන තාල, සංයෝග වෙන විදි, සංයෝග වෙන මේ ආකාර බැලුවයින් පස්සේ ඒවා එකින් එකට ප්‍රත්‍ය වෙන උපකා ආරවන විදිය ඒක අනන්තයි. ඒක නිසා ඒ සංයෝගයලා යන විදිය අනන්තයි මූලික වශයෙන් මේ 24 තියෙනවා. ওই විදිහයි ඔක තේරුම් ගන්න අනන්ත ණය කියලා කියන්නේ අනන්ත ප්‍රත්‍ය කියන එක නෙවෙයි අනන්ත ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හැදෙන අනන්ත ණය කියන එකයි කියන්නේ. අනන්ත ක්‍රමයක්. තේරුවන් සරණ. එමය සම්න්නත. තෝස්තන්නේ ඔබ ආන්තකත ධර්මය අනුව දැන් වතුරෙන් ඒ නොයෙකුත් ක්‍රියා කරනකොට සානන්ත ඒ ක්‍රියාවන් වලදී ඒ වතුරේ තියෙන ප්‍රත්‍යක්ෂය වෙනස් මේ සානන්ත ඒ ක්‍රියාව අනුව ප්‍රත්‍යක්ෂය කෝටි ගණක් වෙන්න පුළුවන් එහෙමනම් වතුරේ තියෙන ප්‍රත්‍යක්ෂය ඒ ඒක ඒක එහෙම හිතා ගන්න පුළුවන්. කොහොමද ඉන්සන්නේ? අනිත් කල්යන මිත්‍රන්ට එක පේන්න පුළුවන්. තිරුවන් සරණ ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ වහන්සේ දැන් උදේසල පැහැදිලි කරා මේ හේතු හේතු කියන වචනේ තේරුම ලෝභ දේශ මොහ අලෝභ ආදේශ අමෝහ කියලා ඒ දිකට අහු නැති අහු වෙන්නේ නැති ඒක අවලක්ෂිත එකක් ගැන කතා කරන්න පුළුවන් මේ විදිහටම ඒ කියන්නේ අලෝභ එහෙම නැති සත්‍ය ඒ ලෝභ දේශ මොහ නොවන අලෝභ ආදේශ අමෝහ නොවන අවගාසිතු මේ ඔව් මට තේරෙනවා මහත්තයා කියන එක මේ මම තේරෙනවා ධර්මතා අපි මෙහෙම ගත්තම සිත් තියනවා එක සිත් තියෙනවා 89ක් 89ක් සිත් තියෙනවා ඒ 89න් කරන්නෙම 89 ආකාර වූ අරමුණු දැන ගැනීමක් 89 ආකාර වූ අරමුණු සම්බන්ධයෙන් හිත ක්‍රියාත්මක වීමක් තියෙන නිසා ධර්ම 89ක් කියලා හිතනවා ඒ හිත්වල අඩු වැඩි වශයෙන් පහළ වෙන චෛතසික ධර්ම තිබෙනවා 52ක්. ඒ ධර්මතා 52ක් එකින් එකට වෙනස් එකින් එකට වෙනස් ශක්ති තියෙනකොට අර සිත් 89 හැඩවැඩ වෙනස් චෛතසික ධර්මයන්ගේ හැඩවැඩ වෙනස්. රූප ධර්මත් තිබෙනවා 28ක්. නිර්වාණ ධාතුව තියෙනවා එතකොට මේ 174 ප්‍රඥාත්යත් ඕකට එක්කාසු කරොත් 172ක් වෙනවා. මේ ධර්මවල 172 තැන 172ක් කියන තැන ඔය හේතු ප්‍රත්‍ය ගත්තම හේතු වශයෙන් යම් කිසි දෙයක් හටගන්න උප ප්‍රධානත්වයේ දරාගෙන උපකාර වෙන හේතු හැටියට කතා කරන ධර්ම තිබෙන්නේ හයක් විතරයි අනිත් ඔක්කොම හේතු ධර්ම නෙවෙයි. අව්‍යාකෘත කියන ඒවා අව්‍යාකෘත කියන ඒ ධර්ම හැටියට ගත්තයන් පස්සේ ඒවා මේ හේතු අනිත් අව්‍යාකෘත කියලා කියන අව්‍යාකෘත කියලා කියන්නේ කුසලත් නොවන අකුසලත් නොවන දේවල් කියන එකයි. ඒ නිසා මේ වචනය සුදුසු තැන පරිස්සමෙන් පාවිච්චි කළ යුතු වෙනවා. නමුත් මේකේ හොඳට හිතේ දරාගන්න හේතු කියන වචනේ පාවිච්චි කරන්නේ මෙතන යම් කිසි දෙයක් හැදෙන්න, මතුවෙන්න, උපදින්න සහ ඉපදිච්ච දෙයක් තියෙන්න සහ પરම්පරාවකින් යන්න මූලික කාරණයක් මූල කාරණයක් මූල් භාවයෙන් උපකාරණ හේතුවක් කියන එකයි එවැනි ඒවා තියෙන්නේ 6යි අනිත් ඒවා ඒවා නෙවෙයි මේක හිතේ තියාගත්තන් පස්සේ අනිත් එක තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න සෝම් සම්පන්න සෝත් සවස්තයට අවස්ථාව තියෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං අද මේ කාම්බිර ප ဋ ාණ දේශනාව ගැන කරුණු කියා දීම ගැන ස්වාමීන් කිව්වා ආකාරයට මේ ධර්ම සංගණි ප්‍රකරණයේ එකමාතිකා දෙකක් සම් දෙක වශයෙන් තියෙන 100ක් ගැන දැන ගැනීම අවශ්‍ය බව වහන්සේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධව අපි වෙනම අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවාද කියන එක පොඩ්ඩක් දැන ගැනීමට කැමතියි සර්. ඒ ප්‍රශ්නේ අහපු එක බොහොම හොඳයි මහත්තයා. අපි මේ මාත්‍රිකා තුනක් තුනක් වශයෙන් දැනෙන තියෙන ඒවා දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ මාත්‍රිකා දෙක වශයෙන් තිබෙන ධර්ම දැනගන්න අවශ්‍ය වෙනවා. ඒකේ යන්තරම් දැනුමක් අපිට අවශ්‍යයි. ඒ නිසා ඒකට පෙළගස්වා ගැනීම වශයෙන් අපි මේට පෙර මේ වැඩසටහන යටතේ තිකමාතිකාව දුකමාතිකාව යටසේ ගොඩාක් ධර්ම දේශනාවල් කරලා ඒ මාතෘකාවල් ඔය මම හිතන්නේ රෙකෝඩ් වෙලා තිබෙනවා. ඒවා අහන අහන එක හොඳයි. අහලා ඒ ඒ මාතෘකාව යටතේ තියෙන බණ, ඒ විස්තර කතන හොඳට අහලා දැනුවත් වෙන්න ඒක වටිනවා. ඒක දැනගත යුතුයි මහත්තයා. ඒ කියන්නේ නැත්තම් එහෙම දැන් ඔය මේක අතර මැදට ගියාට පස්සේ මේ අතරමැදට ගියාට පස්සේ පාවිච්චි වෙන වචන සහ ඒකට එක්කාසු කරන්නා වූ කෑලි බැරි ගොඩ තියෙනවා. ඒ ටික දැනගත්තේ නැත්නම් එහෙම අලුතෙන් අලුතෙන් මේ 24 ගැන නිතර නිතර කියා ඉන්නකොට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මැදහැවට යනකොට ටිකක් මේ වැඩේ බරපතලයි. ඒක නිසා ඒ ටික දැනගෙන තියෙනකොට චෛතසික ධර්මයන්ගේ චිත්ත ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සහ ධර්ම ස්වභාව දැනගෙන තියෙනකොට බයක් වෙන්න දෙයක් නැහැ. ඒක නිසා දැනගත යුතුයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සර්. හොඳයි ස්වාමීන් වහන්සේ මම නම් හිතේ වෙනස් ප්‍රශ්න නැහැ වගේ ස්වාමීන් වහන්සේ වහන්සේ යමක් අපිට තවදුරටත් විස්තර කරලා දෙන්න අදහස් කරනවද ස්වාමීන් වහන්සේ නැත්නම් ඔව් මේ කියලා දෙන්න නම් එකක් දෙකක් නෙමෙයි මහා ගොඩාක් තියෙනවා. මේ පිටක මේ පත්‍ය ධර්ම කතා කිරීමේදී තව එක එකක් මම මතක් කරන්නේ සිත් වශයෙන් ගන්නකොට එක සිතක යෙදෙන්නා වූ ධර්ම එක සිතක යෙදෙන්නා වූ දැන් අපි මේ දක්වා දැනගෙන තිබෙන්නේ ඔය ස්කන්ධ වශයෙන් දැනගෙන තිබෙන්නේ පටිච්ච සමුප්පාදාංග වශයෙන් ධාතු ස්වභාව වශයෙන් කර්ම විපාක වශයෙන් අපි ගොඩාක් අපිට දැනගන්න දැනගෙන පුරුද්ද තියෙන්නේ ආත්මෙන් ආත්මයට ජීවිතයෙන් ජීවිතයට එමනේ දැන් ඒවා කර්ම වශයෙන් විපාක වශයෙන් ඉස්සෙල්ලා ආත්මය කරපු කර්මයේ වේ ආත්ම විපාක දෙන එක ඉස්සෙල්ලා ස්කන්ධ මේ ජීවිතයේ පංචස්කන්ධෙ වෙච්ච හැටි ඉස්සෙල්ලා ජීවිතයේ හේතු ධර්ම මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ජීවිතයේදී පටිච්ච සමුප්පාදෙන් හැදිච්ච ධර්මයේදී අපි අවස්ථා ප්‍රභේද තියෙනවානේ. අවස්ථාව දුරයි. කර්ම හැදෙන අවස්ථාවයි ඒකේ විපාකයේ ප්‍රතිඵලය හැදෙන අවස්ථාවයි දුරයිනේ. එහෙම තමයි අපි ගොඩාක් අහලා තියෙන්නේ. හැබැයි මෙතෙන්ට ගියාම මේ කාරණයේදී දුර වශයෙන්ුත් සලකනවා ළඟ ඒ ඒ තැන ඒ ඒ තැන පහළ වෙන්නා වූ මේ පහළ වෙන්නා වූ ඒක චිත්තක්ෂණීකව පහළ වෙන දේවලු සලකනවා මේ ඒක චිත්තක්ෂණයක ධර්මවල තිබෙන හැටි බලා ගැනීම හරිය සූක්ෂමයි සියුම් ඒක හරියට කියනවා නම් මේ දැන් ඔය අලුත් අවුරුද්ද දවසට විශේෂිත දවස්වලට ওই නගරයේ අහස් වෙලිපත්තු කරනවා. ඔය සිඩ්නි ඊට පස්සේ ඔය මෙල්බන් නගරවල අහස් වෙලිපත්තු කරනවා. ඒවා අහස් අහසට යම්කිසි වෙරිල්ලක් ගිහිල්ලා ඒක අහසේ පුපුරලා ලස්සනට ආහසේ පුපුරලා ලස්සනට ඒක නිකන් තරු කැට ගියා වගේ පැතිරිච්ච ගතියක් ඇති වෙනවා. ඒ ඒ පැතිරිච්ච ගතිය මලක් වගේ වෙනවා එතනදී පිපිරීම් මහ ගොඩයි ආන්න ඒ වගේ ඒක එක වෙලාවකනේ සිද්ධ වෙන්නේ ආන්න ඒ වගේ ධර්ම ගුණ පොකුර පොකුරු හැදෙනවා ඒක චිත්තක්ෂණයකව ආන්න ඒ ධර්ම ගුණ පොකුරු අවස්ථා දෙකදී එක අවස්ථාවකදී ඒක චිත්තක්ෂණයකයි අනිත් එක එක පොකුරක් හැදුනයින් පස්සේ ඒක තවත් තැනක හැදෙන පොකුරකට උපකාර වෙන හැටි ඒකත් අපි දැනගන්න ඕනේ. ඉතින් හොඳයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපිට කාර්ය මහත්මයා කතා කරන්න කියන්නේ හොඳයි කතා කරන්න ආරම. සම්මාන්ත තව ප්‍රශ්න ඇතිනම් තව පොඩි ප්‍රශ්න කාක් කියන අවසර සම්මාන්ත ගොන් සටහන් කළ දැන් මේ හේතු හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන ප්‍රත්‍යෝපන්න ධර්මات ඊළඟට දැන් වාසන අතපන්නම් කළ කර්මයෙන් ඇති වෙන ප්‍රත්‍යෝපන්න ධර්ම දැන් ඊළඟ ආත්මේ ඇති වෙන එතකොට එහෙමනම් සම්න්නස දැන් හේතුයෙන් යන ඇති වෙන ප්‍රත්‍යෝපන්න ධර්මත් කර්මයෙන් ඇති වෙන ප්‍රත්‍යෝපන්න ධර්ම සමාදවස එකම ධර්ම වෙන්න පුළුවන් නිසන්නස ඒක පොඩ පැහැදිලි කරගන්න පුළුවන් නෑ ඒක එකම ධර්ම වෙන්නේ නෑ කර්ම හේතු කර්ම ප්‍රත්‍ය කියලා කියන්නේ වෙනම මාතෘකාවක්. හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ වෙන මාතෘකාවක්. හේතු භාවයෙන් ඉන්න හේතු භාවයේ කතා කරනකොට වෙනයි කර්ම ප්‍රත්‍ය ගැන කතා කරනකොට වෙනයි. ඊළඟට ඒවා ඒ ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ආකාරය කතා කරනකොට වෙනයි. ඒක නිසා ඒක දෙකක්. සිරුවන් සරණ. ආ සාසරයි මම ඇවිස්සනත් දැන් කර්මජ රූප හැදෙන්න පුළුවන් සම්මාංශ ලෝ අක්ෂල මූල සිත් වලින් ඒ වගේම කර්මයෙන්ුත් වෙන කර්මජ රූප හැදෙනවත් ගන්නද එනවනේ එනවා කර්මයෙන් හැදෙනවට කර්මජ රූප කියලා කියනවා මේ සිතින් එනවට චිත්තජ රූප කියලා කියනවා ඒක වෙනස් එමස අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ සඳහන් කරා චිත්ත චෛතසික රූප කියන ඒවා ඒ සත්‍ය හේතුවෙන් ඇතිවෙන ඒවා කියලා. දැන් චිත්ත චෛතසික නම් පොඩ්ඩක් හිතාගන්න පුළුවන් හේතු අධිපති ආරම්මන අධිපති ආදී වශයෙන් සම්බන්ධ වෙන හැටි රූප සම්බන්ධ වෙන ස්වාමින්වහන්සේ එතකොට ඒක ප්‍රතිසන්දියේදීද ප්‍රවෘත්ති කාලයේදීද ඒ දෙකේදීමද මේ සෝවිසි ප්‍රත්‍ය සම්බන්ධ වෙන රූප වලට කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. පෙරවන් සරණ. ඒ සමහර ඒ ඔක්කොම නෙවෙයි සමහර ඒවා විතරක්. දැන් සූවිසි ප්‍රත්‍ය ගත්තාම ඔය ප්‍රත්‍ය ධර්ම ඔක්කොම එක පොදියටම වෙන්නේ නැහැ. ඒකේ සමහර ඒ වගේ තිබෙනවා අනිවාර්යයෙන්ම නිතර අනිවාර්යයෙන්ම තැන් තැන් වල කරුණු ධර්ම හැටියට ඉදිරිපත් වෙන්න වූ ප්‍රත්‍ය ධර්ම තිබෙනවා සමහර ඒවා එන්නේ නැහැ. ඒක උදාහරණයක් හැටියට කියනනම් ඇති බවයි නැති බවයි කියන එක දෙක එකට වෙන්නේ නැහනේ. දැන් යම්කිසි දෙයක් තියෙනවා, තියෙන බව කියන එකයි දෙයක් නැහැ, නැති බව කියන එකයි වෙන්නේ නැහැ. සංපයුක්ත භාවයේ විප්‍රයුක්ත භාවයේ වෙන්නේ නැහැ. විගත අවිගත භාවයේ වෙන්නේ නැහැ. අනිතික පුරේජාත පච්චාජාත භාවයේ වෙනස්කම් තිබෙනවා. එතකොට ඔය මේ රූප සම්බන්ධයෙන් බලනකොට සමහර ඒවා තිබෙනවා කර්මජයි සමහර ඒවා තිබෙනවා චිත්තජයි හැබැයි සමහර අවස්ථාවලදී පමණක් ඒ රූපයට බලපානවා සමහර අවස්ථාවලදී රූපය ඒකෙන් බැහැර වෙනවා ඒක ප්‍රත්‍යනීස ධර්මයක් බවට පත් වෙනවා. මේක වැටහෙන්න ඇති කියලා කියේ හිතනවා බලමු. තේරුණා ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් සූවිසි ප්‍රත්‍යත් ප්‍රතිවිරුද්ධ ධර්මතා තියෙනවනේ. අනන්තර සමනන්තර විගත අවිගත අත්තිනත්ති. එතකොට ඒවෙන් එකයි බලපාන්නේ කියලා තමා තේරුම් ගත්තේ. ආ ඒ හරි. ඒක හරි. ඒ විදිහට තමයි. ස්වාමීන් වහන්සේ එතන අනන්තර සමානතර කියන වචන දෙක පාවිච්චි කරන හින්දා අහන්නේ ස්වාමීන් වහන්සේ ඒ දෙක ඇත්තටම මේ එකිනෙකට පරස්පරම කියලා ගන්නත් බෑ නේද අනන්තර සමානතර ස්වභාවය පිළිබඳව මේ අපේ ඉස්සරහින් ඒ දේශනාවේ අනන්තර සමානන්තර ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව ඉස්සර සමහර ස්වාමීන් වහන්සේලාට මතභේද තිබිලා තියෙනවා. ඒ දෙක එකක් කියලා සමහරු කියලා තියෙනවා. සමහරු කියනවා ඒ දෙක දෙකක් කියලා. හේතුව සමහර ස්වාමීන් වහන්සේලා ගැන හොඳට මේ හිත යොදලා මෙනෙහි කරලා ඒක දැනගෙන තිබෙනවා වෙනස මොකක්ද කියලා. එහෙම දෙකක් කියලා දේශනා කරන්න හේතුව. දැන් ඒක මෙහෙමයි අනන්තරය කියලා කියන්නේ මේ තිබෙන්නා වූ හිතකට අනන්තර සමානන්තර දැනගැනීමේදී අනිවාර්යයෙන්ම චිත්ත වීති දැනගන්න ඕනේ. චිත්ත වීතියක චිත්ත වීති ක්‍රමයේ දැනගෙන හොඳට තිබෙන්නා වූ කෙනාට තමයි අනන්තර සමානන්තර තේරෙන්නේ. දැන් හිතක් පහළ වුණාම මේ හිතක් පහළ වෙච්ච ඒ හිත නැති වෙලා යනකොට නැති වෙලා යන්නේ ඊළඟ හිතකට ඊළඟ හිතකට පහළ වෙන්න අවස්ථාව සලසාගෙනයි. ආන්න ඒකට කියනවා අනන්තර ප්‍රත්‍ය කියලා. දැන් මේ හිත තවත් එකකට පහළ වෙන්න මේ අතරක් නැතුව උදව් වෙනවා. ඒක අනන්තරයි සමනන්තරයි කියලා කියන්නේ මේක නැති වෙලා යනකොට ඊළඟ හිත ඒකට ගැළපෙන හිතක් කිරීමේ ගුණයට කියනවා සමනන්තරය කියලා. දැන් අපි හිතමු යම්කිසි රටක මේ යම්කිසි රටක එක අගමැතිවරයෙක් ඉන්නවා. ඒ අගමැතිවරයා එන්නේ නැතනේ. එයාගේ තනතුරෙන් එයා අයින් වෙනවා. අයින් වෙනකොට ඒ අයින් වීම තව කෙනෙක් අගමැති තනතුර ලබන්නට අවස්ථාව සලසා දීම. ඒක තමයි ස්වභාවය. එතකොට එයා එයා නැතිවේ එයා අයින් වෙන්නේ අනිත් කෙනෙකුට ඒ අවස්ථාව සලසලා දීලා. හැබැයි ඒ අයින් වෙන එක්කෙනා අයින් වෙන්නේ ඕනෑම මිනිසෙකුට ඕනෑම මිනිස්සු ඉන්නවනේ රටක කොච්චර හරි හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා ස්ත්‍රී පුරුෂ ඉන්නවා පුරුෂයෝ ඉන්නවා තරුණ අය ඉන්නවා ළමයි ඉන්නවා වැඩිහිටියා ඉන්නවා ගොඩක් ඉන්නවනේ මිනිස්සු නමුත් මෙයා මේ කොච්චරයි හිටියත් ඒකෙන් ඊළඟ එක්කෙනා සුදුසු කෙනෙක් එතෙන්ට සුදුසු කෙනෙක් එන්න වැඩේ හදලා යන්නේ ආන් ඒ වගේ තමයි අනන්තර සමානතර ප්‍රත්‍ය දෙකේ වෙනස තේරුම් ගන්න හේතු වන. තේරුවන් සරණයි. බොහොම පිං සායනා. දැකවත් කාට හරි ප්‍රශ්නයක් වදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. පරිගණ සමිනාස් අපි මේ පිළිබඳව අර කලින් කරපු සාකච්ඡාවල සාරාංශ වශයෙන් අපි වෙනම සාකච්ඡා කරලා ටිකක් අපේ මේ පන්නරේ ලබාගත් හොඳයි කියලා සමිනාස්. කියන්නේ අනිවාර්ය සම්බන්ධයෙන් පෙර අනිවාර්යයෙන්ම ඒක කෙරෙන්න ඕන මහත්තයා මේ මම මේ කරුණු හතරක් කියලා දුන්නා ඒ තමයි කරුණු හතරක් නැවත මම සිහි ගන්නවා ඔය වැඩේ සිද්ධ වෙනවා මහත්තයා මේක ගෙනියනකොට පරමාර්ථ ධර්මයන්ගේ වෙන වෙනම වෙන වෙන ඉන්ඩිවිජුවල් කැරක්ටරිස්ටික්ස් තියෙනවා ඒ කියන්නේ මේ සෑම දෙයකටම තියෙනවා තියෙනවා මේ ඉන්ට්‍රෙන්සික් ක්වොලිටියක් තියෙනවා. ඉන්ට්‍රෙන්සික් නේචර් එකක් තියෙනවා. ඒකටම ආවේනික වෙච්ච ගුණයක් තියෙනවා. ඒ චිත්තවලත් එහෙමයි, චෛතසිකවලත් එහෙමයි. දැන් බලන්න මේ මේක මහත්ය කියපු හින්දා මං උලුප්පවලා තියන්නේ මේ පින්වුතුන්ට හිතන්න චක්කු විඥාන චක්කු විඥානය කියන එක තියෙනවනේ. ওই චක්කු විඥානේ ඇයි ඕකට චක්කු විඥානය කියලා කිව්වේ? ඕක ඕක කවදාක සෝත විඥානයක් වෙන්නේ නැහනේ. හේතුව චක්කු විඥාණයට සෝ ඔය ශබ්ද දැනගන්න බෑ. ඒ හැකියාව නැහැ. ඒ දොරටුව ඒකට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම රෙකෝඩින් රෙකෝඩින් ක්වොලිටිය මේ පින්තූර කැප්චර් කරන ඒ කැමරායි කියන්නේ. කැමරාවේ තියෙන්නේ පින්තූර ගන්නා වූ ලක්ෂණය මිසක ශබ්ද ගහන කරන එක නෙවෙයි. ඒක නිසා ශබ්ද ග්‍රහණය කරන්නා වූ වෙනමම ලක්ෂණයක් තිබෙන හැකියාවක් තියෙන ශබ්ද විතරක් අල්ලන්න පුළුවන් ගතියේ ස්වභාවයක් තිබෙන ගතිය තියෙන ඒකට කියන සෝත විඥානය කියලා. ඊළඟට ස්පර්ශය කියන කතා කරාන් පස්සේ කාය විඥානය ඒක ඊට හපා. ඒ සම්පූර්ණම වෙනස් ගතියක්. ඉතින් විඥාන 10 ගත්තාන් පස්සේ සෝත විඥානයේ ක්වොලිටි වෙනයි, ඝාන විඥානයේ ක්වොලිටි වෙනයි, જીවහා විඥානයේ ක්වොලිටි වෙනයි, කාය විඥානයේ ක්වොලිටි වෙනයි, ඒ වගේ අරමුණුත් වෙනයි වෙන වෙනම ඊට පස්සේ ඒක මනෝවිඥාණයට යනකොට වෙනමම තැනිතලාවක්. ඒ වගේ ඒරියාස් වෙනස්. හැසිරෙන හැසිරීම වෙනස්. ඒ වගේම පංචද්වාරාවජන සිත ගත්තන් පස්සේ ඒක චක්කු විඥානය වගේ එකක් නෙවෙයි. ඒකේ ක්වොලිටිස් වෙනස්. ඊළඟට අපි හිතමු මේ ආ ලෝභ කරනවයි කියලා. ලෝභ කරනකොට ලෝභ හිතේ තිබෙන වැඩ කටයුත්ත ඒ හිතේ වැඩ වෙනස්. ලෝභ කරනකොට උපේක්ෂා සහගතව ලෝභ කිරීම වෙනස්, සෝමනස සහගතව ලෝභ කිරීම වෙනස්. ඒක නිසා මේ හිත්වලටත් තිබෙනවා අමුතු විදිහේ වෙන වෙනම ආකාර විශේෂ තියෙන. ඕවා පෙළගස්සලා දැනගෙන තියෙන්න. හැම වෙලෙම ප්‍රශ්න අහන්න ඕනේ ඇයි මේක දෙකක් වෙලා තියෙන්නේ කියලා. ඇයි මේක මේ විදිහට දෙකක් හිත් දෙකක් කරන්න හේතුව ඇයි? එතකොට තේරෙනවා ඉන්ට්‍රින්සික් ක්වොලිටි එක. ඒකේ ඉන්ඩිවිජුවල් තිබෙන පෞද්ගලික ලක්ෂණය ಗುಣ ස්වභාවය තේරෙනවා. ඇයි දැන් ධර්මතා තුනක් තියෙනවනේ. ධර්මතා සමහර ඒවා තියෙනවා සමහර ඒවා හරි සමානයි. ඒ සමානේව සමානයි වෙන්නේ අදිමොක්ඛයයි ශ්‍රද්ධාවයි කියන එක ධර්මතා දෙකක් හැබැයි සමාන ගති තියෙනවා. සමාන ගති තියෙනවා නම් ඇයි දෙකක් කරේ? ඇයි ඒක දෙක එකක් කරන්නේ නැතුව දෙකක් කරේ? එකක් තියෙනවා මානසිකාර්යයයි විතර්කයයි සතියයි. ලක්ෂණ වශයෙන් හරි සමානයි. එහෙනම් එකක් වෙන්න එපා එක්කෝ සතිය නම් සතිය, මනසිකාරය නම් මනසිකාරය, විතර්කේ නම් විතර්කේ. ඇයි ඔය ඔක තුනක් උනේ? මානසිකාරයයි විතර්කයයි සතියයි. මේ තුන තුනක් වෙලා තිබෙන්නේ ලක්ෂණ තුනක් හින්දායි. මොකක් හරි පොඩි ලක්ෂණයක් ඕකේ තියෙනවා වෙනසක්. බැලූ බැලමට එක හා සමාන ගතියක් තියෙනවා. මානසිකාරය කියන්නේ හිත මනසට තල්ලු කරලා දාන්නේ විතර්කය කියලා කියන්නේත් ඒක ගොඩ වෙන එක සිහිය කියලා කියන්නේ අරමුණට යොමු වෙන. බැලුවෙන් පස්සේ තියෙන්නේ 아무තු එක ආකාර හැඟීමක් තියෙන්නේ. නමුත් ඔකේ වෙනස්කම් තියෙනවා. අදිමොක්ඛයයි ඡන්දයයි මේ අදිමොක්ඛයයි අනිත් එක තමයි මේ ශ්‍රද්ධාවයි එක හා සමාන වෙනවා. එහෙනම් ඇයි දෙකක් උනේ? දෙකක් හින්දා. ඒක ඒගොල්ලන්ගේ ක්වොලිටි වෙනස්. අනිත් එක තමයි ඡන්දය කියන එකයි ලෝභය කියන එකයි වෙනස්. හැබැයි එක විදිහකට තමයි තියෙන්නේ. ලෝභ කරනවා, ඡන්දේ, ඡන්දේ කියලා කියන්නේ අරමුණට කැමැත්ත ඇති කරන ලෝභය කියලා කියන්නේ නිකන් එක්තරා විදිහේ කැමැත්තක් තමයි. හැබැයි ඒකේ කැමැති වෙන ආකාර විශේෂයේ වෙනස්. ආන්න ඒකේ ඒ විදිහට තියෙන්න ඕනේ. තව එකක් තියෙනවා තවත් එකක් තියෙනවා දෘෂ්ටියයි ප්‍රඥාව චෛතසිකය වෙනස්. හැබැයි එක එක විදිහට වැඩ කරන ගතියක් තියෙනවා. දෘෂ්ටිය දෘෂ්ටිය සහ ප්‍රඥාව කියන චෛතසික ධර්ම දෙකක්. දෘෂ්ටිය වැඩ කරනවා සමහරට ප්‍රඥාව විදිහට. දෘෂ්ටියට පුළුවන් ප්‍රඥාවේ ආකාරය දාගන්න. හැබැයි කොච්චර දැම්මත් ඒක ප්‍රඥාව වෙන්නේ නැහැ. ප්‍රඥාව කියන එක හරිය විශේෂිත සෞම්‍ය ගති තියෙන්නා වූ හරිම ලස්සන ධර්මයක්. දෘෂ්ටිය කියන එක එහෙම ලස්සන ධර්මයක් නෙවෙයි ප්‍රඥාව වගේ තිබුණාට කැතයි. හරි අවලස්සනයි. අපිරිසුදුයි අකුසල්. ඒ වගේම මේ ඔය මිනිස්සු ඉන්නවා ඥානවන්තයි බුද්ධිමත් ප්‍රඥාවන්තයෝ කියලා බබලෙනවා සමාජේ. හැබැයි අන්තිම දෘෂ්ටිකාරයෝ. සමහර අය කර්ම කර්මඵලයේ අදහස නැහැ. ඒ වුණාට සමාජයේ මහා ලොකුවට ප්‍රඥාව හැටියට නිකම් බබලෙන අය එන. ඒ ප්‍රඥාවේ ස්වરૂපයේ ගත්ත දෘෂ්ටියයි. ඒ නිසා ප්‍රඥාවේ තිබෙන්නේ දෘෂ්ටියේ තිබෙන්නේ එක දෙයක් ගත්තොත් එහෙම දෙයයන් ආසි කිව්වත් අතාරින්නේ නැහැ. ඒක ඒකමයි. ප්‍රඥාවේ තිබෙන්නේ එහෙම නෙවෙයි. ප්‍රඥාවේ තිබෙන්නේ කාරණේ තේරුම් ගන්නවා කිසි තැනකට ඇලෙන්නේ. ආන්න ඒ වගේ ධර්මවල තිබෙනවා ඉන්ට්‍රින්සික් ක්වොලිටිස් කියලා જાතියක්. ඒ කියන්නේ ඒකට ආවේනික ආවේනික වෙච්ච ඒකටම සුදුසු ඒකෙම තිබෙනා ඔය ඕව තේරුම් ගන්න ඕනේ. ඒවා තේරුම් ගන්න ඕනේ මේ හොඳට මේ මේ කාරණය අවබෝධ කරගන්න. මේ දැන් ඔය සියබලා තියෙනවා. සියබලා තිබෙනවා, දෙහි තිබෙනවා, අනාසය තිබෙනවා මේ වගේ ඇඹුල් තියෙනවා. ගති. එතකොට ඒ ඇඹුල් ගති සමහර ඒවා සමානයි. සමහර ඒවා අසමානයි. හැදෙන තැනත් එහෙමයි. සීමලා හැදෙන විදිහට නෙවෙයි, දෙහි හැදෙන්නේ, දෙහි හැදෙන විදිහට නෙවෙයි, අන්නාසය හැදෙන්නේ. සමහර ඒවා තියෙන සමාන ගති. හැබැයි ඒක තුනක්. ආන්න ඒව ඒක නිසා තමයි මම මතක් කරේ පරමාර්ථ ධර්මයන්ගේ තියෙන ස්වરૂපයේ ස්වરૂපෙ දැනගන්න මම මේවා මේක ඉස්සර වෙලා මේ පින්වතුන්ට කියලා ගොඩාක් කියලා තියෙනවා පළවෙනි පළවෙනි ධර්මදේශනා කාණ්ඩ ඇහිම වටිනවා මේ වෙලාවේ. ඊළඟට මේ ප්‍රතිධර්ම ටික කියලා ගැනත් පොඩි පොඩි හැඳින්වීම් කරලා තිබෙනවා. ඒ ටික කියලා දෙන්න පුළුවන් අර ටික නම් විශේෂයි. ඊළඟට රූප ධර්ම. ඒ වගේ තිබෙන්නා වූ ක්වොලිටිස් දැනගන්න ඕනේ. ඒ ටික අපේ මේ ජයන්ත මාත්‍යා මතක් කරපු විදිහට ඒවා හරියම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ තිබෙන වෙනස්කම්. හේතුව අපි තව එකක් කියන්න ඕනේ මේ අගෞරවයකට නෙමෙයි ඇත්ත කියන්න ඕනේ. දැන් මේ let go කියලා එකක් තියෙනවනේ. let go කියලා වචනයක් තියෙනවනේ. ඕක හරිය ප්‍රසිද්ධයි, හරියම පොපියුලර් වචනයක් ඔය වෙස්ට් එකේ. එහෙනම් let go කියලා කියන්නේ අතහැරලා දාන ඔන්න ඔය වෙච්චාවේ ගියාවේ කියලා. ඉතින් මේ ඕක ඇවිල්ලා කිසිම දෙයක් ගණන් ගන්න නැතුව බාර ගන්න නැතුව ඉන්ට හදාගත්ත හොඳ හිත සැහැල්ලුවෙන් තියාගන්න හදාගත්ත හොඳ ප්‍රතිපත්තියක් නේ. let go කියන එක කියන්නේ බුදුරජාණන් වහන්සේ නම් නෙක්ඛම්මේ කියන කත හැරලා තියෙනවා. අත් මේ අනුශාසනා කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. හැබැයි ලෙඩ් ගෝ කියන එක ගත්තම කිසිම දෙයක් බාර ගන්නෑ කිසි වගකීමක් ගන්නෙ නෑ ඔක්කොම ඇඟට ගන්නෙත් නෑ ඒක නිසා මේ ලෙඩ් ගෝ එකම අල්ලගෙන හිටියන් පස්සේ සමහර අය පොතක් පතක් කියවන්නේ නෑ ඒ වගේම ඔය බණක් අහන්නේ ඒ වගේම කිසිම දෙයකට ලෙඩ් ගෝ ඒව ඇවිල්ලා මේ හරිම ස්ට්‍රෙස්ෆුල් හරි මේ ඒවා තියාගන්න හොඳ නෑ කියලා ඔක්කොම හොඳ ඒවයි නරක ඒවයි ඕනෑවයි එපා ඒවයි කුසලුයි අකුසල ඔක්කොම අතහැරලා දාන. ඔහොම බණක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඔහොම බණ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අඬා අඬා හරි ගස් තියෙනවා මුල් තියෙනවා ගෙව ගස් මුල් තියෙනවා අරණිය තියෙනවා රුක්ෂ මූල තියෙනවා ගිහිල්ලා මේක වඩන්ට මේක වඩන්ට. ඉතින් ඕකට ලෙග්ගෝ එක දැම්මොත් එහෙම වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මේ සමහර අය කම්මැලි ඒ මට නම් හැබැයි මේ දැනලා තියෙන එක තමයි මේ සමහර ඔක්කොමනේ ඥාණයෙන් තොරව ලේඩ් ගු පාවිච්චි කරන අය නම් හරි කම්මැලියෝ කියලා. අර කරගන්න බැරි කියන්නේ හිත යොදලා තියා මහන්සි වෙන්න කම්මැලි ගතිය තියෙනා අය කම්මැලිකම වසාගන්ට දාගත්ත ඔප්පර වැටි බණක් කියලා තමයි මට නම් තේරෙන්නේ මම ඒක දැකලා තියෙනවා සමහර තැන්වලදී මේ මේ සමහර වෙලාවට මේ කියපු කොටස් මේ අපි යෝජන කියපු දේවල් පවා ඒවා හිතන්නේ නැහැ සමහර සූත්‍ර එහෙම කිව්වොත් එහෙම ඕවා හරි බරයි හිතට කියලා ඕවා ගන්න හොඳ නැහැ කියලා අයින් කරලා දානවා දැන් ඕක බැලුවන් පස්සේ හරි කම්මැලිකමක් නේ ඔකේ තියෙන්නේ. එහෙම බන නෑ. ඒක නිසා මේ let go කියන එක නුවණින් මිශ්‍ර වෙච්ච නුවණේ උපකාරයේ ලැබපු ඥානයේ ප්‍රඥාවේ ආශිර්වාදයේ උණුසුම ලැබපු let go එකක් ඇතනම් ඒක නෙක්ඛම්මේට සමානව ක්‍රියාත්මක වෙනවා ඒ දෙකේ ස්පර්ශය නොලබා ප්‍රඥාවේ, ශ්‍රද්ධාවේ, නුවණේ ස්පර්ශේ නොලබා let go කරන්න ගියොත් එහෙම ඒක ඇවිල්ලා අකුසල දෘෂ්ටියෙන් යුක්ත වෙච්ච එකක් බවට පත් වෙනවා. ඒක බුද්ධ ශාසනයට ගැළපෙන එක නෙවෙයි. ඉතින් ඒක නිසා අපිට මහන්සි වෙන්නත් ඕනේ ඕවා අහලා අහලා අහලා. ඉතින් මේ තවත් එකක් මට හිතෙනවා මේ මට එක එක જાති හිතෙනවා එහෙම එක්කුත් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ ඔය නෙක්ඛම් මේ විතර ලෙග්ගෝ එක විතරක් කියලා දුන්නා නම් ඔය සරියුත් හාමුදුරන්ට එහෙම මුගලන් හාමුදුරන්ට එහෙම එතකොට වැඩේ හරි පහසුවේ ගොඩ දාගන්න ලේසි. මෙච්චර දේශනා කරේ ඇයි කියලාත් හිතෙනවා. ඒක නිසා ඕවත් ওই විදිහට ඔය ටිකක් කරුණාකාරණා වටේ වටේ දාලා දාලා දාලා දාලා බලන්ට හුරු වෙන්න ඕනේ. පව් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම කරුණාකාරණා දාලා බලේ බැලීමට බැලුවට පව් සිද්ධ වෙන්නේ නැහැ. හොඳට ඥානෙ මෝරනවා පිරිසුදු වෙනවා ඒක නිසා අපේ ආශ්‍රිතේ ඉන්නා වූ සත්පුරුෂ කල්යාණ මිත්‍ර මණ්ඩලයට අපි මතක් කරන්නේ ඔන්න ඔය විදිහට විපද හැබැයි මේ අපේ පින්වතුන්ගේ මේ ඕනෑකම හරි ප්‍රශංසනීයයි. මේ ධර්මයට බැසගන්ට ප ဋ ාණේ අහන්ත ගැඹුරු ධර්මය අහන්ත යන්නේ ඒක හරිම ප්‍රශංසනීයයි ඒ වගේම තමයි මම මේ ඒ බහැලා බලන්ද ඔය ඉන්ට්‍රින්සික් ක්වොලිටිස් හොඳට හොයාගන්න මහන්සි ගන්න. ඉතින් ඒකත් අවවාදයක් අනුශාසනාවක් හැටියට සිහිපත් කරනවා. සිරුවන් සරණයි. සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහන්න මේ මේක ගැලපෙන්නේ නැත්නම් ඔබ වහන්සේ බැහැර කරන්න ස්වාමීන් වහන්සේ සොඳුරු හුද කලාව කියලා බුදුරජාණන් වහන්සේ ආලෝක වසංගිය කියලා වගේ සූත්‍රයක් මට මතක නැහැ. හරියටම ස්වාමීන් වහන්සේ වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන ඉන්න කියලා අතීතයට ගෙනියන්නේ නැතුව අනාගතයට ගෙනියන්නේ නැතුව කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට එවැනි හිතකට ස්වාමීන් වහන්සේ ප්‍රත්‍ය ධර්මයක් වෙනවද ස්වාමීන් වහන්සේ? වර්තමානයේ තමන් හිත පවත්වාගෙන ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ අතීතයටත් අනාගතයටත් ගෙනියන්නේ නැතුව. සමාජයට ස්වාමීන් වහන්සේ නොදැන නිසා එකක් අහන්නේ. ඔව් ඔව්. වෙනවා. එහෙම වෙනවා. වර්තමානයේ හෝ වේවා අතීත වශයෙන් හෝ වේවා අනාගත වශයෙන් හෝ වේවා තිබෙන්නා වූ හිතක් කොයියම් අවස්ථාවක හෝ වේවා අරමුණක් ගන්නේ නම් ඒ අරමුණ සම්බන්ධයෙන් එක ප්‍රත්‍යක් නෙවෙයි ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. මේ වර්තමානයේ වර්තමානයේ හිත තියාගෙන හිටියත් ඒ වර්තමානයේ හිත තියාගෙන ඉඳීම තුළ ප්‍රත්‍ය ධර්ම එකක් නෙවෙයි මහත්තයා ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. ප්‍රත්‍ය ධර්ම ගොඩක් තියෙනවා. ඒක හාරලා අවශ්‍යලා ගන්නකොට ඉස්සරහදී තේරෙවි ඒ තේරුම් ගැනීමට උපකාර ධර්මයක් තමයි මම අර මතක් කළේ අර සොඳුරු හුදකලාව කියලා කියන එක ඇවිල්ලා මේ මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් ඔය පරිවර්තනය කරලා තියෙන්නේ මේ ඒ ඒ නමින් ස්වාමීන් වහන්සේ කර ලෝමසකංගේ බද්දේ කරත් සූත්‍රේ බද්දේ කරත් සූත්‍රේනේ බද්ද කියන බද්ද කියන එක බද්ද කියන එක තමයි අර සොඳුරු කියලා දාලා තියෙන්නේ. මේ එහෙම සූත්‍ර තියෙනවා. ඒක සම්මුතියෙන් අර සම්මුතියේ තිබෙන්නා වූ කරුණට ඒ එච්චර ඒ මේ මේ මේ ප්‍රතිභාය බැලීමේ මහත්යා තව ගොඩ ගැඹුරට යනවා. ගොඩ ගැඹුරට යනවා. තව තව මේ මේක තව දැනගන්න පුළුවන් මේක ඉස්සරහට කතා කරගෙන යනකොට මහත්තයා එතකොට මේ ඔය තියෙන ඔක්කොම පටලැවිලි දිගහැරිලා යනවා. ඒ අවස්ථාවට එනකල්ම මහත්තයා මේක දිගට රැඳිලා ඉන්න යම්. එමය සවනස අප්‍රමාණ පිං ඔබ වහන්සේ. තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නම් ස්වාමීන් වහන්සේ අනේක ප්‍රමාණ පිං අද දවසේ මේ වෙහෙස නොබලා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් අපේ ධර්ම කරුණු මතු කරලා දීම ගැන එහෙනම් අපි ස්වාමීන් වහන්සේටම යොමු වෙනවා ඔබ වහන්සේගේ ඉවත් වීමට කලින් යමක් කියන්න තියෙනවා නම් කියලා ඉවත් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේම ඔබ වහන්සේට යොමු වෙන්න තිරුවන් සරණයි. හරි. හැම දිනාටම තිරුවන් සරණයි. ඉතින් මේ පින්වතුන්ගේ මේ කැපවීම නිසා තමයි අපි මේ රැඳී හිටියේ. මම මේ පණිවිඩයකුත් මේ අපේ ලලිත් මහත්තයාට තරමක අමාරුවක් අපහසුයක් තියෙනවා හේතුව මේ එනර්ජි අඩු වුණාන් පස්සේ වැඩසටහන මේ අපි මෙහෙම එකක් තියෙනවා පෞද්ගලික ඇත්තම කියනවා නම් යම්කිසි වැඩසටහනක් කරායින් පස්සේ දේශනාවක් කරාම භාවනාවක් කරාම ඒකේ අවසානයක් තියෙනවා. ඒ අවසානයේදී හිතට ගොනු වෙන තියෙනවා මේ එනර්ජි ලෙවල් එකක් තියෙනවා. ඒක මේ ඔය දේශනා කරන දේශකයන්ට සිද්ධ වෙන එක්තරා විදිහක දෙයක්. ඒකත් ධර්ම ස්වභාවයක්. ඒ එනර්ජි ලෙවල් එක මේ යම්කිසි දෙයක් සාර්ථකව ප්‍රකාශ කළාම ඒකේ දේශනාවේ සහ කරුණු කියාදීමේ ඒ දේශනාව සාර්ථක හොඳට කෙරුණායින් පස්සේ ඒකේ අවසාන වෙච්චයින් පස්සේ මහන්සියක් නැහැ තෙහෙට්ටුවක් නැහැ හිතේ පිරිච්ච ගතියක් තියෙනවා ඒක ඒක දැනෙනවා මේ හිතට මේ මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිවැරදිව අපි මේ පිළිසකට කියලා දුන්නා. ඒකේ කුසල බලය හිතේ රැඳෙනවා. ඒකට නිරෝගී භාවය සහ හොඳට එනර්ජි ලෙවල් එක අවශ්‍යයි. ඒක නැති වුණොත් එහෙම ඒකේ අවසානයේ අවසානයේදී තේරෙනවා මේ අද කරපු වැඩේ මේ හරියට මේ රීල් එක කැරකුණේ නෑ කියන හැඟීම තියෙනවා. ඒකේ අර පිටි අවසාන වැඩේ අවසාන වුණාට පස්සේ මේ අර හොඳ දේශනාවක වගේ හිතට හිත ප්‍රීතිය තියෙන. එහෙම එකක් තියෙන. ඒක නිසා මේ මම සමහරලාට මේ charge මදි වුණොත් එහෙම මගේ මනසේ බැටරි charge මදි වුණොත් එහෙම මම ටිකක් පසු ගන්නවා මේ ඒක ඒක ඒ වැඩි බාර ගන්න. අර අවංක අවංකවම මේ පීනන්න ගියාන් පස්සේ ටිකක් හොඳට මේ පණ තියෙන්න ඕනේ. නැත්නම් නිකන් පුහුණු වෙන්න පුහුණු වෙන්න ලෙඩ ලෙඩ ගානේ පීනන්න ගියාන් පස්සේ ගිලිල යනවා. ඉතින් එහෙම ඉක්කුත් තියෙනවා මේ ඒක නිසා මට මේ මම මැසේජ් එකකුත් දැම්ම ටිකක් මේක කරගන්නට පුළුවන් වෙයිද දන්නේ ඒක නිසා මට මෙහෙමයි කියලා. නමුත් කොහොම හරි මේ පින්වතුන් අර බලාගෙන හිටපු නිසා තමයි මේ ආවේ අපි බ්‍රාහස්පතින්දා මුණ ගෙහෙම. එහෙනම් සෑම දිනාටම ධර්මයේ සරණ ධර්මයේ පිහිට ධර්මයේ ආරක්ෂා වේවා. ඉතින් අපේ ලලිත් මහත්මයාටත් මේ පින්වතුන් සෑම දිනාටම මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිවෙනින් සැනසෙන්න ලැබේවා. මෙය නිවන් පිණිස උතුම් වූ වේගවත් වූ ධර්ම මාර්ගයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ඊළඟට